කාමේසු විනය්‍යගේ දං නයි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. හොඳයි අද දවස උදෑසනම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ දසවෙනි ගාථාව. මේ ගාථා රත්නය මෛත්‍රියේ නිමාව ගැන දේශනා කරපු ගාථා රත්නයක් මේ ලෝකයේ මෛත්‍රිය ಗುಣධර්මයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් වඩන ආර්ය ශ්‍රාවකයා එය නිමා කළ යුත්තේ කෙසේද? එය නිමා වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක තමයි තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කරන්නේ. අපි දන්නවා මේ කර්ණීයමෙත්ත සූත්‍රය තුලින් ගාථා නමයක් අපි සාකච්ඡා කළා. විවිධ කරුණු අපේ සාකච්ඡාවට අපි භාජනය කළා. ඒ හැම කාරණාවක් තුළින්ම අපි සාකච්ඡා කළේ උත්තරී මනුෂ ධම්ම. එහෙම නැත්නම් අදි සීලයක් තමයි අපි සාකච්ඡා කළේ. අපි ලබාපු මිනිසත් භවය තුළ අපගේ ජීවිතයේ ගොඩාක් ගැටලු ප්‍රශ්න තියෙනවා දුකට හේතු වෙච්ච. ඉපදීමට හේතු වෙච්ච. එහෙනම් මේ ප්‍රශ්න මේ ගැටලු හැම එකක්ම निराකරණය කරන කමඨාන් අපි රාශියක් මේ කරණීයමෙත සූත්‍රය තුලින් සාකච්ඡා කළා. ඒ කමඨාන් හැම එකක්ම ප්‍රගුණ කරන ඒ කමඨාන් තමන්ගේ නිර්වාණ මාර්ගයේ කොටගෙන ගමන් කරන ආර්ය ශ්‍රාවකයාගේ අවසාන తত্ত্বය එහෙම නැත්නම් නිමාව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිට්ඨිංච අනුපගම සීලවා කියලා කියන්නේ ඒ ආර්ය ශ්‍රාවකයා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. ඉතින්ලාම අපි දැනගන්න ඕනේ මොකද්ද මේ දෘෂ්ටිය කියලා කියන්නේ. දිට්ටි කියලා කියන වචනේ අපි ගොඩාක් ආලා තියෙනවා. নানা ප්‍රකාර අවවාද අනුශාසනා විස්තර කිරීම අපට ලැබිලා තියෙනවා. නමුත් දිට්ඨියකින් තොරව මේ ලෝකේ කිසිම කෙනෙකුට ඉන්න පුළුවන් කමක් නැහැ. දිට්ඨිය කියලා කියන්නේ සිතේ ස්වභාවය. ඒක හොඳ එකක්ද නරක එකක්ද කියන එක තීරණය වෙන්නේ ඒකේ ස්වභාවයට අනුව. දැන් අපි කියනවා පාප සේවනය කරන්නේ නැහැ. ඒක දෘෂ්ටියක් නෙමෙයිද? දෘෂ්ටියක්. පාප සේවනය කරනවා ඒක දෘෂ්ටියක් නෙමෙයිද? දෘෂ්ටියක්. එහෙනම් මේ ලෝකේ හැම තැනම තියෙන්නේ මොනවද? දෘෂ්ටි. নানা ප්‍රකාර දෘෂ්ටි, විවිධාකාර දෘෂ්ටි වලට යොමු වෙලා, කොටු වෙලා තමයි අද ලෝක සත්‍යය මේ ජීවිතේ පසු කරන්නේ. තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටි වලින් මේ මිනිස්සු ගලව ගන්නට ක්‍රමවේදයක් කල්පනා කරනකොට ක්‍රමවේදයක් නැහැ. හේතුව මේ දෘෂ්ටි වලින් ගැලවිලා මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේ දෘෂ්ටියට තව දෘෂ්ටියක් දේශනා කරනවා. ඒකට තමයි සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙනම් දෘෂ්ටියක් කොහොමද තියෙන්න ඕනේ නම් දෘෂ්ටියකින් තොරව මිනිසෙකුට ජීවත් වෙන්න බැරි නම් එයාට දෙන්න තියෙන හොඳම දෘෂ්ටිය තමයි සම්මා දෘෂ්ටිය. එතකොට එයා සම්මා දෘෂ්ටිය තුළ තමන්ගේ ජීවන පැවැත්ම අරගෙන ඉදිරියට යන්න පුළුවන්. අපි දකිනවා තථාගතයන් වහන්සේ මේ කතා කරනකොට සම්මා දෘෂ්ටියෙන් කතා කරන ඇති බලනකොට ඒ දර්ශනය තුල සම්මා දෘෂ්ටියෙන් බලන ඇති ගන්ධය ස්පර්ශ කරනකොට සම්මා දෘෂ්ටියෙන් ඒක ස්පර්ශ කරන ඇති ඇසිරෙනකොට සම්මා දෘෂ්ටියෙන් ඇසිරෙන ඇති ශ්‍රවණය කරනකොට සම්මා දෘෂ්ටියෙන් ශ්‍රවණය කරන ඇති කල්පනා කරනකොට සිටිවිලි වලින් සම්මා දෘෂ්ටියෙන් කල්පනා කරන ඇති කියලා භාග්‍යතුන් වහන්සේ මේ ආයතන අයට සම්මා දෘෂ්ටියක් දේශනා කරනවා. එහෙනම් මේ සම්මා දෘෂ්ටි ගැට වෙන්නේ නැල්ලු මේ කර්ණීයමෙත සූත්‍රයේ තියෙන මේ ගාථා නමේ තියෙන කමඨාන් වඩන කෙනා. මේ මිත්‍යා දෘෂ්ටි ගත වෙන්නේ නැල්ලෝ මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන ગાථා 9 පිළිපදින කෙනා. එහෙනම් මෙතන දේශනා කරන්නේ දික්ටිංච අනුපගම්ම සීලවා. එයා දෘෂ්ටිගත වෙන්නේ මොන දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිගත වෙන්නෙත් නැහැ. සම්මා දෘෂ්ටිගත වෙන්නෙත් නැහැ. එයා දෘෂ්ටි වලින් නිදහස් වෙනවා. එයා මේ ලෝකයේ පැවැත්මෙන් අයින් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ කියන පරිවිඩය අර කලින් කිව්ව පණීඩයට වඩා ගොඩාක් වෙනස් එකක්. තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටි නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් අපි කලින් කතා කරපු ගාථා රත්නය වලින් බලනකොට අපි මේ ලෝකේ ජීවතුන් අතර ඉන්න කාලය තුල ළඟ පේන දේවල්, දුර පේන දේවල්, පේන්නේ නැති දේවල්, මනසට විතරක් ගෝචර වෙන දේවල් ඇවිදිනකොට, ඉඳ ගන්නකොට, අඩනින්දෙන් ඉන්නකොට, සම්පූර්ණ නින්දෙන් ඉන්නකොට මේ විදිහට මේ ලෝකයේ මිනිස්සෙක් මොන මොන ආකාරයෙන් ඉන්න පුළුවන්ද? මොන මොන ආකාරයේ සිටිවිලි එන්න පුළුවන්ද? ඒ සෑම එකක්ම වෙන වෙනම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා ඒ සිටිවිලි වල මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන ක්‍රමවේදයත් මෛත්‍රී ආනුසාරයෙන් කටයුතු කරන්න ඕන පිළිවෙතත් දේශනා කළා. එහෙනම් මේ ગાථා රත්නය තුල අපට පෑදිලි වෙනවා ඒ ආකාරයෙන් ජීවත් වෙන කෙනෙකුට මේ ලෝකයේ දෘෂ්ටියක් නැහැ. එයාගෙන් ආනවා මිනිසුන්ට කරදර කරනවට කැමතිද කියලා නැහැ කියලා කියනවා. ඇත්තටම කැමතිද කියලා යනකොට කියනවා ඔව් කියලා. එහෙනම් මිනිසුන්ට කරදර කරන්නත් කැමති, කරදර නොකර ඉන්නත් කැමති. එයා තුළ තියෙන දෘෂ්ටිය මොකද්ද? මොකවත් නැහැ. කරදර කරන්න කැමතියි කියලා කියනකොට අපි කියන එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. කරදර කරන්න කැමති නැහැ කියලා කියනකොට අපි කියනවා එයාට සම්මා දෘෂ්ටිකය කියලා. හැබැයි රාතෙන්ගෙන් ඇහුවාම රාතන් වහන්සේ දෙකටම කැමතියි. මොකවද මේ ලෝකයේ මිනිසුන්ට කරදර කරන්න කැමති කියලා කිව්වම මේ මිනිසුන්ට කරදර කරන්න කැමති කැමති පංචකාමයන් පිනවන එකට පංචකාමයන් පිනවන චරිතවලට බාධා පමුණවන්න කැමතියි ඒගොල්ලන්ගේ කාලය විනාශ කරන්න කැමති මොන විදිහට ධර්මයේ කියලා කමටන් දීලා භාවනාවේ තියලා ඒ මිනිසුන්ගේ කාලය සම්පූර්ණ මිඩංගු කරන්න කැමති. ඒ මිනිස්සු අපහසුතාවයට පත් කරන්න කැමතිද? ඔව් ඒකටත් කැමති. කොහොමද? ඒ මිනිස්සු කැමති පංචකාමයන් පිනවන්න ලෝකෝත්තර විද්‍යාත්මක ධර්මය කියලා දීලා ඒවා පිනවන්න බැරි මානසික මානසිකත්වය හදලා ඒ මිනිස්සු විඩාවටපත් කරන්න අසරණ කරන්න මම කැමතියි කියලා කියනවා. රිදවන්න කැමැතිද කියලා කියනවා. ඔව්. ඒගොල්ලන්ගේ පාපයේ බරපතලකම තියේ කියලා පශ්චාත්තාපය ඇති කරලා කලකිරීම ඇති කරලා ලෝකෝත්තර කරවන්න මම රිදවන්න කැමැතියි කියලා කියනවා. එහෙනම් එයා දුස්සීල කෙනෙක්ද? නෑ. එයා තුළ මිත්‍යා දෘෂ්ටියක් තියනවද? නෑ. එයා ඔක්කොම ලෝකෝත්තර දෘෂ්ටි වලින් ඉන්නේ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මිනිසුන්ගෙන් පලි ගන්න කැමතිද? ඔව් මම පලි ගන්න කැමතියි. මොනවද ගන්න පලිය කියලා අහනකොට ඒ උත්තමයා කියනවා මගේ ළඟ තියෙන හිඩන් ටික ඔක්කොම මම මෙයාට ලියන්න කැමතියි. මගේ ගේ මෙයාට පූජා කරන්න කැමතියි. මගේ සේරම මුදල් ටික මම මෙයාට දන් දෙන්න කැමතියි කියලා කියනවා. දැන් මේක පරිගැනීමක්ද නැහනේ. මේකනේ නම් මේ ලෝකේ තියෙන උපරිම සතුට. සප සම්පත් අපට හම්බෙනවා නම් බොහොම ලස්සනට සුඛෝපභෝගී මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් මේක මේ කොහොමද පරිගැනීමක් වෙන්නේ? හැබැයි ලෝකෝත්තරය දන්නවා වස්තු වැඩි වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා. පංචකාමයන් පිනවන අවස්ථා වැඩි වෙනකොට එයා මෝහයෙන් මත් වෙනවා. නිවන අයිමි වෙනවා. එයාගෙන් ගන්න තියෙන උපරිම පලිය තමයි එයාව ධනවතේ කරන එක. මේ ලෝකයේ මිනිසියෙක්ගෙන් ගන්න තියෙන උපරිම පලිය තමයි එයාව ගී ජීවිතේ විවාහ කරලා දෙන එක. මේ ලෝකයේ මිනිසියෙක්ගෙන් ගන්න තියෙන ලොකුම පලිය තමයි එයාට ඉඩමක් ගයක් හදලා දෙන එක. එයා එතන සීමා වෙනවා, කොටු වෙනවා. එයාට යන්නේමක් නැහැ. ඒක නඩත්තු කරගෙන යතුරු දාගෙන යතුරු මාළේ එල්ලාගෙන කරේ එල්ලාගෙන නිතරම යනවා. කොහෙ ගියත් යතුරු කරල්ල ඉනේ එල්ලෙනවා. එයා මේ ලෝකයේ කොච්චර අසරණ වෙනවද කියලා කිව්වොත් අඩි 10ක් දිග අඩි 20ක් පළල පුංචි කාමරයකට යා කොටු වෙලා ඉර වෙනවා. මේක මගේ මේක මගේ නිවස කියලා කොටු වෙනවා. එහෙනම් මේ ලෝකයේ අපි ඊතන જાතිය නෙමෙයි තවත් ක්‍රම දෙකක් තියෙනවා. ඕනම කෙනෙකුගෙන් පලි ගන්න පුළුවන් ඕනම කෙනෙකුට යහපත කරන්න පුළුවන් ඒකට දෘෂ්ටියක් අවශ්‍යයි දෘෂ්ටියක් නැතවට මේ ලෝකෙ මොකවත් කරන්න බෑ කෙනෙකුගෙන් පලි ගන්නවයි කියන දෘෂ්ටිගත වුණත් විතරනේ පලි ගන්න පුළුවන් එහෙනම් කෙනෙකුගෙන් යමක් යහපතක් කරනවයි කියලා කියනකොට ඒකට දෘෂ්ටියක් තියෙන්න එපා එහෙනම් මේ දෘෂ්ටිය පවතින්නේ කොහොමද කියලා කියනකොට මේ සිතේ පැවැත්මත් එක්ක පවතින එකක් ඒක අයින් කරන්න බෑ සිත පවතින තාක්කල් මේ දෘෂ්ටිය පවතින මොන හරි දෘෂ්ටියක් ඒක තුළ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ හරියත් භාවයටපත් වෙන තාක්කල් එයා පිරිණිවෙන්න සුදුසු වෙන තාක්කල් එයා තුළ දෘෂ්ටිය පවතිනවා. බුදුආන්දරෝ අපේ මේ ශාසනය අපේ මේක ආරක්ෂා කරන්න ඕනේ මේක තුල තියෙන සියලුම අඩුපාඩු හදන්න ඕනේ මේක ගොඩනගන්න ඕනේ කියන එකත් එක්තරා දෘෂ්ටියක් හැබැයි අරියත් ඵලයටපත් වෙච්ච කෙනා ඒ මොකවත් කරන්නේ නැහැ. බුදුහාඳුරෝ උන්වහන්සේගේ වැඩේ උන්වහන්සේ කරයි. ශාසනය ඔය තිබිච්චාවේ. ඒවා මානසික ප්‍රඥා. ශාසනය කියන්නේ කොයිද සිතේ? පන්සලක් පෙන්නලා මේක ශාසනය කිව්වම් පිළිගන්නවද නැහනේ. විහාරයක් පෙන්නලා මේක ශාසනය කිව්වම් පිළිගන්නවද නැහැ. ශාසනය කිව්වම් මේ ලෝකේ තියෙන සියලුම දේවල් අයිති. මිනිස්සුත් අයිති, ගොඩනැගිලිත් අයිති, පූජා භූමිය අයිති. තියෙන නටමුන් හරව මේ ඔක්කොම අයිති. එහෙනම් මේ ශාසනය කියලා එක වචනයකින් කියන්නේ මානසික ස්වභාවයක් නේද? එහෙනම් ඒක නඩත්තු කරන කට්ටිය නඩත්තු කරයි. අපට ගැටලුවක් නැහැ. ශාසනය විනාශ වෙනවා. ශාසනය විනාශ වෙන්නේ මාර්ගඵලලාභින් නැත්තම්. මාර්ගඵලලාභින් හිටිය ශාසනය විනාශ වෙන්නේ නැහැ. මාර්ගඵලයටපත් වෙන්න. ශාසනය කෙරේ මෙච්චර අමාරුවක්, කැක්කුමක්, වේදනාවක්, දුකක් තියෙනවා නම් ශාසනය රැකගන්න ගොඩනැගිලි හදන්න එපා. දුවලගින් මාර්ගඵලයටපත් වෙන්න. ඔක්කොම අත්හැරලා රාහත් වෙන්න එතකොට තමයි ශාසනය පවතින්නේ. එහෙනම් උන්වහන්සේලාගේ චින්තනය 아무තු එකක්. එහෙනම් මේ දෘෂ්ටිය කියලා කියනකොට নানা ප්‍රකාර දෘෂ්ටි තියෙනවා. දෘෂ්ටියකින් තොරව මිනිසියෙකුට ජීවත් වෙන්න බෑ. එහෙනම් මිනිසියෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න දෘෂ්ටියක් තියෙන්න ඕනේ. අරියත් ඵලයටපත් වෙනකන් ඒ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය වෙන්න පුළුවන් නම් එයා මේ ලෝකේ ගොඩාක් අවමෙන් බේරිලා ජීවත් වෙන කෙනෙක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ සම්මා දෘෂ්ටියත් භාග්‍යවතුන් වහන්සේ අනුමත කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දන්න මේ සම්මා දෘෂ්ටියේ ඉන්න කෙනාට පැවැත්මක් වෙනවා. එයාට ඉපදෙන්න හේතු හදනවා. එයාත් නැවත නැවත මේ සංසාරයේ යන්න යම් යම් වැඩ කරගන්නවා. සම්මා දෘෂ්ටියේ ඉන්න කට්ටිය කුසල් කරන්නේ නැද්ද? කරනවා. පින් කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් ධාර්මික කටයුතු වල සහභාගී වෙන්නේ නැද්ද? කරනවා. එහෙනම් මේ දේවල් කරලා ගොඩාක් කුසල් එකතු කරලා පින් එකතු කරලා ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙකින් ඉපදිලා මහේසාක්‍ය දෙවියෙකුණාම අර පල්ලෙයා ඉන්න කට්ටිය අර පව් වැඩ කර කර හිටපු කට්ටිය එකපාරට පෑදිලා හැමදේම අත්හැරලා නිවන් යනවා. අර මොකවත් පව් වැඩ කරපු නැති කෙනා කෝටි ප්‍රකෝටි භව ගානක් සසරේ ඉර වෙලා ඉන්නවා. යාට යන එනමක් නැහැ. සමහර දිව්‍ය ලෝකවල ඉපදුනාම මේ පෘථිවියට සාපේක්ෂව භව කෝටියක් විතර ඉන්න වෙනවා. ඇයි අවුරුදු කෝටි ගණන් ආයුෂ. ඒකත් එක්ක බලනකොට මේකේ බව කෝටි ලක්ෂ ගණන් ඉන්න වෙනවා. එතකොට තමයි යගේ ඒ ආයුෂයක් ඉවර වෙන්නේ. එහෙනම් ඒ වගේ මට්ටමක් Taman මේ සම්මා දෘෂ්ටිය තුලින් අදාගත්තොත් එයා තරම් බරපතල දෘෂ්ටියක් තියෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකම එයාගේ නිවනට විශාල බාධාවකුත් එයාගේ ජීවිතයට ලොකු ප්‍රශ්නයකුත් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මාර්ගය වඩනකම් මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙනකම් මේ සම්මා දෘෂ්ටිය හිටියට කමන්නේ හැබැයි සම්මා දෘෂ්ටිය තතරින්න ඕනේ. බුදුආඳුරෝ තතරින්න ඕනේ. ධර්මය තතරින්න ඕනේ. ශාසනය තතරින්න ඕනේ. එහෙම අත්හැරියේ නැත්තම් ඒ බැඳීම නිසා යා නැවත නැවත ඉපදෙනවා. එහෙනම් මේ දෘෂ්ටි කියන දේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. හැම තැනම දෘෂ්ටියක් තියෙනවා. දැන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ කියලා හිතන එක දෘෂ්ටියක් නෙමෙයිද? දෘෂ්ටියක්. ඒක සම්මා දෘෂ්ටියක්. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒක තුළ තියෙන අඩුපාඩු දැකලා ඒක විවේචනය කරන්න ඕනේ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. එහෙනම් මේ ලෝකයේ දෘෂ්ටි නැත්තේ කොතනද? දෘෂ්ටියක් නැහැ කියන එක දෘෂ්ටියක්. අපි දකිනවා පොතේ එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක තර්ක කරනවා. මට දෘෂ්ටි නැහැ කියලා කියනවා. මම දෘෂ්ටි වලින් නිදහස් වෙලා ඉන්න කෙනෙක්. මට කිසිම දෘෂ්ටියක් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණයාගෙන් අහනවා Tamanට කිසිම දෘෂ්ටියක් නැහැ කියන එක දෘෂ්ටියක් නෙමෙයිද කියලා. එතකොට තමයි ආ කල්පනා කරන්නේ දෘෂ්ටියක් නැතුව මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉන්න බෑ. දෘෂ්ටියක් මත තමයි විඥානය පවතින්නේ. එහෙනම් අරියත් භාවයටපත් වෙනකම් කුමන හෝ දෘෂ්ටියක් මේකේ පවතිනවාමයි. මම මාර්ගඵලයක ඉන්නවා කියන එක දෘෂ්ටියක් නෙමෙයි ඒක තමයි මේ ලෝකෙ ලොකුම දෘෂ්ටිය. නැති ඵලයක් ඇතයි කියලා හිතනවා මම මේ වගේ ಗುಣධර්ම වලින් පිරීලයි කියලා හිතෙනවා. මගේ සීලය ගැන මම විශාල ගෞරවයකින් වටිනාකමකින් යුක්තව කල්පනා කරනවා මේවා තමයි බරපතල දෘෂ්ටි. ඇයි මේ දෘෂ්ටිය තිබුණාම එයා කවදාවත් එයාගේ ජීවිතය අඩුව හදන්නේ ඇයි එයා හිතාගෙන ඉන්නවා මට හටවෙනි භවයක් නැහැ. මං තරම් සීලවන්ත ගුණවන්ත කෙනෙක් නැහැ. මගේ මොකවත් අකුසල වෙන්නේ නැහැ කියන ලෝකයේ තුල එයා ගොඩාක් ශක්තිමත් වෙනවා. එයාගේ භවගාමි ජීවිතය තුළ කිසිම මොහතක අඩුවක් හදන්න යා සූදානම් නැහැ. හේතුව අඩුව පිළිගන්නේ එහෙම වුණොත් අනිත් හැමෝම යටාත්පාත් වෙලා අඩුපාඩු හදාගෙන ගොඩ යනවා. අර දෘෂ්ටියේ ඉන්න කෙනා විතරක් හැමදාම මේ සසරේ ඇවිදවිද ඉන්නවා. එයාට මෙතනින් ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තමන් මාර්ගඵලයකටපත් වුණත් ඒ මාර්ගඵලයේ කියන දෘෂ්ටියට දෘෂ්ටිගත වෙන්නේ මේක තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා රාතේ කවදාවත් Taman රාත් කියලා කියන්නේ ඒකට හේතුව තමයි රාතා රාත් දෘෂ්ටියට දෘෂ්ටිගත වෙන්නේ. ඒක යාගේ උත්තරී ಗುಣධර්මයක්. Taman තුල රාත් ඵලයක් තියෙන බව දැනගෙන ඒ ඵලයට දෘෂ්ටිගත වෙන්නේ. ඒක යා ගණන් ගන්නෑ. එහෙම එකක් නෑ. කවුද රාත්ුනේ දන්නේ නැහැ කියලා කියනවා. පුද්ගලයෙක් නැත්තම් පුද්ගලයෙක් ඉන්න බව කියන්නේ කොහොමද? උන්වහන්සේ දේශනා කරන්නේ ප්‍රකාශයටපත් කරන්නේ හිඟි වලින් පෙන්වන්නේ. එහෙනම් මේ මාර්ගඵල දෘෂ්ටි කියන එක, සිල් දෘෂ්ටි කියන එක, ಗುಣධර්ම දෘෂ්ටි කියන එක නැති දේවල් ඇතයි කියලා හිතාගෙන දෘෂ්ටිකන්ත වෙන එක තමයි මේ ලෝකයේ තියෙන බරපතලම දෘෂ්ටි. එහෙනම් මේ කර්ණීය මෙත්ත සූත්‍රය අනුගමනය කරන මේක තුල තියෙන කමඨාන් වඩන ඒ ආර්ය ශ්‍රාවකයා මෙවැනි දෘෂ්ටිගත වෙන්නේ එයා උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පරිපූර්ණ වෙනවා. එයා වඩා යහපත් වෙනවා. තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍ර කියන මට්ටමට එයාපත් වෙනවා. එයාට මේ සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් අපි කල්පනා කරන්නේ. මේකේ තව එකක් තියෙනවා කාමේසු විනය්‍යගේ දම් කියලා. මේ ගාථා රත්නය තුල තවත් විශේෂ පාඩයක්. මොකද මේ කාමේසු විනය්‍ය ගේදම් කියන්නේ එයා කාමයේ සම්බන්ධ කිසිම දෙයකට අන්තර්ගත වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒවා විඳින්න යන්නේ නැහැ. ඒවත් එක්ක එයා බැඳෙන්න යන්නේ එහෙනම් තමන් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තාක්කල් අනිත් අයගේ සිතට කායට දුක් නොදී ජීවත් වෙන කෙනා තමන්ගේ සිතට කායට දුක් නොපැමිණෙන ලෙස කටයුතු කරන කෙනා කවදාවත් මේ ලෝකේ කිසිම කාමයක් විඳින්න යන්නේ එයාට දන්නවා තේරෙනවා කාමයක් විඳින්න ගියාම තමන්ගේ සිතට කායට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා ඒ විතරක් නෙමෙයි මේක විඳින නිසා තවත් කෙනෙකුට මේ සමාජයේ ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. මේ විදිහට කාමයන්ගෙන් වෙන්වෙච්ච කෙනා පංචකාමයන්ගෙන් ඈත් වෙච්ච කෙනා තමයි මේ ලෝකේ නැවත ඉපදෙන්නේ නැත්තේ. එහෙනම් පංචකාමයන් වලින් වෙන් වෙන්න පුළුවන් නම් එයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ උත්පත්තිය ඉවර කරගන්න. ඉපදීම නවත්තලා දාන්න. එහෙනම් නයිජාතු ගබ්බසෙයන් පුනරේතීති කියනකොට අපට තව ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. තථාගතයන් වහන්සේ මේ කියන නයිජාතු ගබ්බසෙයන් කියන එක කාට කියප එකක්ද කොහාට කියප එකක්ද මොන රටට කියප එකක්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඇයි එයා නැවත කිසිම ගර්භාෂයක් තුලින් උප්පත්තිය ලබන්නේ ගර්භාෂයක් නැතුව ඉපදෙන මිනිස්සු නැද්ද? බිත්තරයක ඉපදෙන මිනිසයා ගර්භය තුලින් දෙපදුනේ නැහැ. එයා බිත්තරයක් තුලින් ආවේ. අපි දන්නවා මේ ලෝකේ ගර්භාෂයක් නැතුව ඕනතරම් බැක්ටීරියා වලට වෛරස් ಜಾති වලට විස බීජ වලට ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. වායු ගෝලයේ ඉපදෙන ඕනතරම් සත්තු ඉන්නවා. ඒගොල්ලන්ට ගර්භාෂයක් නැහැ. ඇමීබාවා කියන ඒ ජීවියා ඉපදෙන්නේ අම්මෙක් තාත්තෙක් නැතුව ඕපපාතිකයි. එහෙනම් දිව්‍ය ලෝකයේ ඉපදෙන කට්ටිය ඒගොල්ලෝ තෝපපාතිකයි. ඒගොල්ලෝ චුත වෙනවා විතරයි. එකපාරට මතුවෙනවා. ඒගොල්ලන්ට ගර්භාෂයක් නැහැ. එතකොට මේ ගර්භාෂයෙන් ඉපදෙන්නේ නැහැ කියලා කිව්වම වෙනත් ක්‍රම වලින් ඉපදෙන්න පුළුවන් කියන එක නේද? එහෙනම් මේ කර්ණීයමෙත්ත සූත්‍රය අරියට ඔළුවෙන් අල්ලන්නේ නැතුව බඩෙන් ඇල්ලුවත් මොකද වෙන්නේ? එයාට ගර්භාෂයක් හම්බෙන්නේ නැහැ ඉපදෙන්න. හැබැයි වෙනත් තැන් වලින් ඉපදෙනවා. දිව්‍ය ලෝකෙකින් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම නැත්නම් චුත වෙලා ඉපදෙන പ്രേත භූත ලෝකවල තිරිසන් අපායවල ඒ ඒ ගබ්බසෙය නැතුව ගර්භාෂයකින් තොරව ගැප් ගන්න ක්‍රමවේදයකින් තොරව එයාට ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මොකද්ද මේ නයි ධාතු ගබ්බසෙයම් පුනරේතීති කියන ධර්මතාවය තුළින් භාග්‍යතුන් වහන්සේ විශාල ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. මේක ගර්භයක් කියලා කියන්නේ මේක කුසට සම්බන්ධ එකක් නෙමෙයි මේක ආමාශයට සීමා වෙච්ච එකක් නෙමෙයි. මේ කියන ගබ්බසෙයයන් කියලා කියන්නේ මේ ලෝකේ ඉපදෙන්න පුළුවන් ක්‍රම අයක් තියෙනවා. මේ අය තුලම එයා ගර්භගත වෙන්නේ එයා ඉපදීමට හේතු හදාගන්නේ එහෙනම් කුමන ආකාරයෙන්ද ඉපදෙන්නේ කියලා බලනකොට අපිට තේරෙනවා අපි මේ ලෝකේ වායුවෙන් ඉපදෙනවා බැක්ටීරියා වෙලා වෛරස් වෙලා විස බීජයක් වෙලා දිලීරයක් වෙලා මේ වායුවේ ඉපදෙනවා. එහෙනම් වායුවේ ඉපදෙන්න වායු මට්ටමින් ගර්භාෂයක් හදන්න ඕනේ. මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්පප්පලාපා කියලා මේ කටින් අදන කර්ම වලින් වායුවේ කර්ම වැඩි නම් එයා වායුවේකින් ගප් ගන්නවා. එයා වායුවෙන් ඉපදෙනවා. ක්‍රියාවෙන් කරන, පටවියෙන් කරන ක්‍රමවේද වැඩි නම් අපි දන්නවා ප්‍රාණඝාත කරනවා, කාමයේ වර්ධව ඇසිරෙනවා, මත්පැන් බොනවා, පස්පවුම කරනවා යා. එයා මේ ලෝකේ ගොඩාක් දේවල් ඔරකම් කරනවා. එන පටවි මට්ටමේ ගොඩාක් දේවල් එයා කරලා තිබුණොත් අකුසල කර්ම පාප කර්ම එයාට පුළුවන් පටවිය තුලින් ගිහිල්ලා ගර්භාෂයට ඇතුල් වෙලා උත්පත්තියක් ලබන්න. ආපෝ මට්ටමින් එයා ගොඩාක් වැරදි කරලා තිබුණොත් ආපෝ මට්ටමේ අකුසල ගොඩාක් කරලා තිබුණොත් එයාට පුළුවන් වෙනවා ගර්භාෂයක් නැතුව අර මාළු වතුරේ බිත්තර දාලා ඉපදෙනවා වාගේ කැස්බෑවා බිත්තර දාලා ඉපදෙනවා වාගේ මේ මා පොළවේ ගොඩාක් කිකිලියෝ බිත්තර දාලා බිත්තරෙන් ඉපදෙනවා වාගේ එයාට ගර්භාෂයක් නැතුව ඉපදෙන්න පුළුවන් කමක් තියෙනවා එහෙනම් අපි දන්නවා පටවි මට්ටමේ අකුසල වැඩි නම් එයා ගර්භාෂයක් වලින් ඉපදෙනවා ආපෝ මට්ටමේ අකුසලයේ වැඩි නම් ගර්භාෂයක් නැතුව ඉපදෙනවා. වායෝ මට්ටමෙන් අකුසලයේ වැඩි නම් එයා මේ ලෝකයේ වාතය තුල තිබෙනා වූ වායු ජීවි මට්ටමෙන් ඉපදෙනවා. ඒ වගේම එයාගේ තේජෝ මට්ටම වැඩි නම් එයා ගොඩාක් වෛරයෙන්, ద్వේෂයෙන් ගොඩාක් අකුසල කර්ම පුරවල නම් පලිගත් අවස්ථාවල් මේ ලෝකයේ වැඩි නම් එයා තේජෝ මට්ටමින් ඉපදෙනවා වෛරස් ಜಾති වෙලා ඉපදෙනවා එයාටත් ගර්භාෂයක් අවශ්‍ය නැහැ. එහෙනම් බලන්න මේ ලෝකේ අපට ඕනෑම ධාතුවක් තුලින් ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ගර්භාෂයක් නැතුව පණුව ඉපදෙනවා අපි දැකලා තියෙනවා අනන්ත ප්‍රමාණ. ගස්වල පළතුරු තියෙනවා. gediya කඩලා තිබ්බාම ඉදෙනවා. ඉදිච්ච gediya තව සති දෙකක් විතර තිබ්බාම කඩලා බලනකොට ඒකේ පණුව ඇවිල්ලා. කවුද ඒකට අම්මා තාත්තා ඇතුල් කළේ? කවුද ඒ දරුවන්ගේ ඒ ගර්භාෂය නිර්මාණය කළේ? කොහොමද ඒ දරුවෝ එතන ඉපදුනේ කියලා බලනකොට ඉබේම ඉපදිලා. එහෙනම් ආකාශ මට්ටමින් කුසල මට්ටමින් ගියාම කුසලිනුත් එහෙම ඉපදෙනවා. කුසල් වැඩි වෙනකොට ඒ කුසල් වලට අනුවත් පඨවි මට්ටමෙන් ආපෝ මට්ටමෙන් වායෝ මට්ටමෙන් තේජෝ මට්ටමෙන් උත්පත්තිය ලැබනවා. ගොඩාක් කට්ටිය ආකාශ මට්ටමින් කුසල් කෙරුවාම ඒ ඒ ආකාශ මට්ටම් වල ධාතු වලට අනුව ඒගොල්ලන්ට උත්පත්ති ලැබෙනවා. අපි දන්නවා චේතනා වලින් අරූප විදියට අපි කර්ම ගොඩනගුවාම එයා අරූපාවචර ලෝකේ ඉපදෙනවා. චේතනා වල ක්‍රියාවල රූප ඇතුව අපි කර්ම ගොඩනගුවාම රූපාවචර ලෝකේ ඉපදෙනවා. කාමසුකල්ලිකාන යෝගයෙන් කර්ම ඇදුවාම අපි ගින් දිව්‍ය ලෝකවල ඉපදෙනවා. අත්තකල මතාන යෝගයෙන් කර්ම ඇදුවාම අපි ගින් අපාගත වෙලා සතර අපායේ ඉපදෙනවා. එහෙනම් මේ ලෝකේ මේ නයිජාතු ගබ්බසෙයම් පුනරේතීති කියන ධර්මතාවයට අනුව අපි මොනවද ඇති කරන කර්ම මොනවද අපි ඇති කරන ධර්මතාවය ඒ ඒ දේවල් වලට අනුව ඒ ඒ ධාතු තුල ගබ් ගන්නවා කියන එක තමයි මේ කියන්නේ නයි ධාතු ගබ්බ සෙය්‍යං පුනරේතිති මේක මව් කුසක් ගැනවත් සත්ව කුසක් ගැනවත් ඒ ගර්භාෂයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ පඨවි ගර්භාෂයෙන් ඉපදෙන්නේ ආපෝ ගර්භාෂයේ ඉපදෙන්නේ වායෝ ගර්භාෂයේ ඉපදෙන්නේ තේජෝ ගර්භාෂයේ ඉපදෙන්නේ ආකාශ ගර්භාෂයේ ඉපදෙන්නේ එයාට උත්පත්තියක් මේ ලෝකේ ඒකාන්ත වශයෙන්ම නැති වෙනවා කියන එක තමයි මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් අපි ගොඩාක් මේ ගර්භය ගැන ඉපදීම ගැන අහලා තියෙන නිසා අපි හිතනවා මේ නැවත මව් කුසකට ඇතුල් වෙන්නේ සත්ව කුසකට ඇතුල් වෙන්නේ කියලා අපි එක නිර්වචනයක් දෙනවා. තථාගත නිර්වචනය ඒක නෙමෙයි. මේ ලෝකේ ගැප් ගන්න පුළුවන් ක්‍රමවේද පාක් තියෙනවා පංච භූතවල. එහෙනම් මේ කිසිම භූතයක් තුල එයා ගැප් ගන්නෑ. පටවිය කියන ගර්භාෂය තුල එයා ඉපදෙන්න යන්නේ නැහැ. ආපෝ කියන ගර්භාෂය තුල ඉපදෙන්න යන්නේ වායෝ කියන ගර්භාෂය තුල ඉපදෙන්න යන්නේ තේජෝ කියන ගර්භාෂය තුල ඉපදෙන්න යන්නේ එහෙනම් මේ ලෝකේ කවදාවත් එයාට උත්පත්තියක් ලැබෙන්නේ එහෙනම් මේ උත්පත්තියක් නොලැබෙන්න මේ සතරමා භූත වලින් එයාගේ උපදීම එයා අයිමි කරගන්න එහෙනම් එයා මේ ආයතන අයේ අඩුව හදන්න ඕනේ ආයතන හයෙන් තමයි එයාට උත්පත්තිය තීරණය කරන්නේ. නැවත භවයක් නිර්මාණය කරන්නේ. එහෙනම් එකේ ඉඳලා 9 වෙනකම් කර්ණීයමෙත්ත සූත්‍රයේ ගාථා වලින් තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ ආයතන අයේ අඩුව හදන ක්‍රමවේදය මේ ආයතන අයේ කර්ම නිස්පාදනයේ නවත්තන ක්‍රමවේදය මේ ආයතන වලින් නැවත කවදාවත් ඉපදීමට හේතුවක් අට නොගන්න විදියට ජීවත් වෙන ක්‍රමවේදය තමයි සෑම ගාථා රත්නයක් තුළින්ම කමඨාණක් දීලා උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් සෑම ගාථාවක් තුළින්ම තථාගතයන් වහන්සේ මේ ඉපදීම නවත්තන ක්‍රමවේදය දේශනා කළා. පළවෙනි ගාථා රත්නේ අරන් බලනකොට පඨවි මට්ටමින් උත්පත්තිය නවත්තන ක්‍රමවේදය දෙවනි ගාථාව අරන් බලනකොට පඨවි මට්ටමින් උත්පත්තිය නවත්තන ක්‍රමවේදය තුන්වෙනි ගාථාව හතරවෙනි ගාථාව අරන් බලනකොට ආපෝ මට්ටමින් උත්පත්තිය නවත්තන ක්‍රමවේදය පස්වෙනි ගාතාව අයවෙනි ගාතාව අරන් බලනකොට වායෝ මට්ටමින් උත්පත්තිය නවත්තන ක්‍රමවේදය අත්වෙනි ගාතාවයි අටවෙනි ගාතාවයි නවවෙනි ගාතාවයි අරන් බලනකොට මේ තුනෙන්ම සඳහන් වෙනවා තේජෝ මට්ටමින් උත්පත්තිය නවත්තන ක්‍රමවේදය එහෙනම් සතරමා භූත තුලින් ඉපදෙන්නේ නැති කෙනාට මොකද්ද වෙන්නේ කියන එක 10 වෙනි ගාථාවෙන් දේශනා කරනවා මේ ඉපදෙන්න පුළුවන් ගර්භාෂ හතරක් තියෙනවා. මේ ගර්භාෂ අතරෙම එයාට උත්පත්තිය අයිමි වෙනවා. එයා කිසිම જાතියකකින් ඉපදෙන්නේ පටවි જાතිය ඉපදෙන්නේ ආපෝ જાතිය ඉපදෙන්නේ වායෝ જાතිය ඉපදෙන්නේ තේජෝ જાතිය ඉපදෙන්නේ නයි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. එහෙනම් තථාගතයන් වහන්සේ පළවෙනි ගාථා දෙක තියෙනකොට ඒ සංඝයා වහන්සේලා 500ක් නමට තේරුම් ගත්තා. තපෝවනේ ගිහිල්ලා අපිට වඩන්න තියෙන්නේ මේක. ඒ කාන්ත වශයෙන්ම මේක වැදුවොත් අපි අනිවාර්යයෙන්ම පටවි මට්ටමින් අපි ඉපදෙන්න අවශ්‍ය කටයුතු වෙන්න ඒ කියන්නේ පළවෙනි මාර්ගඵලයටපත් වෙනවා. දෙවෙනි ગાථා දෙක ඒ කියන්නේ තුන්වෙනි ගාතාවයි හතරවෙනි ගාතාවේ කමඨාන් ටික වඩනකොට එයා ආපෝ මට්ටමින් ඉපදෙන්න ඒ කියන්නේ එයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා පස්වෙනි ගාතාවයි අයවෙනි ගාතාවයි පුරුදු කරනකොට එයාට තේරෙනවා එයා අනාගාමි ඵලයටපත් වෙනවා එයා කවදාවත් නැවත ඉපදීමට හේතු හදාගන්න මේකෙන් එතර වෙන්න පුළුවන් තරම් වීරිය කරනවා හත්වෙනි ගාතාවයි අටවෙනි ගාතාවයි නවවෙනි ගාතාවටයි අනුව කමඨාන් වඩනකොට ඒ කමඨාන් වලට අනුව එයා ජීවත් වෙනකොට එයා අරියත් භාවයටපත් වෙලා තේජෝ ධාතුවෙන් ඉපදෙන්න තියෙන අවස්ථාව අයිමි කරගන්නවා අන්න ධාවිනී ගාතාවේ මේ කමඨාන් ටික මේ ගාථා වලින් සිදුවෙන ක්‍රමයට වැඩුවොත් එයා මේ ලෝකේ කවදාවත් ඉපදෙන්නේ නැහැ. එයාව උපදවන්න බෑ. එයා මේ ලෝකේ කවදාවත් නැවත දකින්න ලබන්න බෑ. එයා පිරිනිවන් පානවායි කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ පණිවිඩය අපට දේශනා කරපු නිර්වාණ පණිවිඩය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ගාථා රත්නවල තියෙන අර්ථය අපි හොඳට ශ්‍රවණය කළා. දැන් අපට මාර්ගඵලයකටපත් කරන කිසිම අකමැත්තක් තියෙන්න බෑ. ගැටලුවක් තියෙන්න බෑ. නිදාසට කාරණාවක් තියෙන්න බෑ. එහෙනම් පළවෙනි ගාථා රත්නයේ ඉඳලාම මෙනෙහි කරන්න. තථාගතයන් වහන්සේ සෝවාන් වෙන්න මොනවද මට වඩන්න තියෙන ಗುಣධර්ම? දෙවැනි ගාථා රත්න තුන්වැනි ගාථා රත්න හතරවෙනි ගාථා රත්න මෙනෙහි කරනකොට අපට තේරෙනවා පළවෙනි එකෙන් වැඩුවට හරියන්නේ දෙවැනි එකේ තියෙන ඊට වඩා ටිකක් වැඩිපුර වඩන්න ඒක වඩාගෙන යනවා වඩලා සන්තෝෂයට වෙලා තුන්වැනි ගාථා බලනකොට අනේ තවත් මේක ගැඹුරෙන් වඩන්න තියෙනවා හතරවෙනි ගාථාව බලනකොට තවත් ගැඹුරෙන් වඩන්න තියෙනවා එහෙනම් දන්නේම නැතුව සෝවාන් ආර්ය ශ්‍රාවකයා ක්‍රමානුකූලව සකු르දාගාමි ශ්‍රාවකෙක් බවට පත් වෙනවා තව තවත් ගැඹුරු ධර්මතාවයන් ප්‍රගුණ කරනකොට එයා අධිශීලයටපත් වෙනවා. විශාල වශයෙන් යාතුල ಗುಣධර්ම වැඩෙනවා. උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පරිපූර්ණ වෙනවා. එයා ඉමීන්සරේ තල්ලු වෙලා අනාගාමි ආර්ය ශ්‍රාවකෙක් බවටපත් වෙනවා. එහෙනම් එයා අඩනින්දෙන් ඉන්නකොට නිින්ද ගිහිල්ලා තියෙනකොට මේ වගේ එයාට හිතාගන්න බැරි සියුම් අවස්ථාවල වෙන දේවල් එයාට අවු වෙනවා. ඒ දේවලුත් එයා හදන්න පටන් ගන්නවා. අත්වෙනි ගාතාව, අටවෙනි ගාතාව, නවවෙනි ගාතාව ගොඩාක් සියුම් දේවල්. ඒ දේවල් හොයලා හොයලා ඒවා හදනකොට එයා බොහොම සියුම් තැන් වලින් එයා අදිශීලයේ පීඩවනවා. එයාගේ මනුෂ්‍ය ධර්ම වැඩිපුර දියුණු කරගන්නවා, සංවර්ධනය කරනවා, පෝෂණය කරනවා. ඒ නවවෙනි ගාතාවට එනකොට එයාට කරන්න මොකවත් නැහැ. එයා ඔක්කොම ටික නිමා කරලා ඒ ಗುಣධර්ම හැම එකක්ම අත්හැරලා දානවා. එයා ਸਰව සම්පූර්ණත්වයට පත් වුණාම එයාට වඩන් දෙකක් නැති වෙනවා. කරන් දෙකක් නැති වෙනවා. ඒ නිසා කරන් දෙකක් නැත්තම් මොකටද මම මේක නඩත්තු කරන්නේ? මේකත් විඩාවක් කියලා කරන්න තියෙන හැම දෙයක්ම අත්හැරලා දානවා. ඒ කියන්නේ යා නැවත උත්පත්තියට පැමිණෙන අවස්ථාව අයිමි කරගන්නවා. එහෙනම් අපි සියලු දෙනාම කල්පනා කරලා බලන්න ඕනේ මේ ගාථා රත්නය හොඳට තේරුම් ගත්ත මේකේ විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරපු මේකේ දාර්ශනික අර්ථය තේරුම් ගත්ත ඒ උත්තමයන් වහන්සේලා 500ක් නම නැවත ගියා තපෝවනයේට හිමාල අඩවියේ. එහෙනම් ඒ තපෝවනයේට ඇතුල් වෙච්ච මේ ස්වාමින් වහන්සේලා 500 නමක්ම මේ ගාථාවන් එකින් එකට නැවත නැවත වඩන්න පටන් ගත්තා. මේවා සජ්ජායනා කළේ නැහැ. මේවා Taman කටපාඩම් කරලා මතක තියාගෙන ඉතියේ නැහැ. මේක ಗುಣධර්ම වශයෙන් ප්‍රගුණ කළා. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ කටපාඩම් කරන්න නෙමෙයි පුරුදු කරන්න. එහෙනම් උන්වහන්සේලා පුරුදු කළා. ගාථාවෙන් ගාථාව පුරුදු කළා. කමඨාණයෙන් කමඨාන පුරුදු කළා. විද්‍යාවෙන් විද්‍යාව ප්‍රත්‍යක්ෂ කළා. දැන් මොකද උනේ? ක්‍රමානුකූලව උන්වහන්සේලාට තිබිච්ච ප්‍රශ්න අයිමි වුණා. දුක නිවිලා ගියා. ගැටලු ඉවත් වුණා. පීඩන කම්පන තාඩන තියෙනවා ඒ හැම එකක්ම අතුරුදාන් වුණා. ඒගොල්ලෝ මේ ලෝකේ නිදාසට විමුක්තියටපත් වුණා. එහෙනම් අපේ ජීවිතය තුළ අපට මේ දුක නිවා ගන්න අපගේ මිනිසත් භවය අර්ථවත් කරන්න කරණීයමෙත සූත්‍රය අපට සෑයෙයි. මේක තුළ තියෙන තථාගතයන් වහන්සේගේ සෑම පණිවිඩයක්ම අපි දෛනිකව අපේ ජීවිතවල පුරුදු කරනවා නම් 500ක් විතරක් නෙමෙයි කෝටි ගණන් මිනිසුන්ට rahat වෙන්න පුළුවන් මේ කර්ණීයමෙත සූත්‍රය උපයෝගී කරගෙන. එහෙනම් අපගේ ජීවිතවල අපට අම්බෙච්ච rahat පණිවිඩය තමයි කර්ණීයමෙත සූත්‍රය. තථාගතයන් වහන්සේ අපගේ ජීවිතේ නිමා කරන්න ඉපදීම නවත්තන්න කියපු දේශනාව තමයි කර්ණීයමෙත සූත්‍රය. අපේ අඩුපාඩු හදන්න අපට අම්බෙච්ච උත්තරීතර කමඨාන තමයි කරණීයමෙත සූත්‍රය. එහෙනම් මේ සූත්‍රය අපි අපගේ ජීවිතය තුළ නැවත නැවත පුරුදු කරමු. නැවත නැවත මෙනෙහි කරමු. අපි මේ සතරමා භූතවල කිසිම මෝතක උත්පත්තියක් නොලබන පිණිස අපි මේ ලෝකේ කවදාවත් දකින්න නොලබන පිණිස කර්ම ටික ඉවර කරන්න අද ඉඳලා වැඩ කරමු. නැවත කවදාවත් මම මේ ලෝකේ ඉපදෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල මම ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙනවා. මගේ අඩුපාඩු හැම එකක්ම මේ ලබාපු මිනිසත් භවය තුළ මං හදනවා. මම සසර දුක නිවා ගන්නවා. කරණීය මෙත්ත සූත්‍රය මං පුරුදු කරලා ඒකෙන් නිමාව දකිනවා කියන එක අදිස්ථාන කරගමු. එහෙනම් මේ උදෑසන අපි ශ්‍රවණය කරපු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදං නයිජාතු ගබ්බසෙයං පුනරේතිති කියන ගාතාව භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් දේශනා කරපු ගාතාවක් අපට දීපු කමඨාණක් අපට කියලා භාග්‍යතුන් වහන්සේ 2600ට කලින් කියපු නිවන් පණිවිඩයක් කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා. අපි අවබෝධ කරගත්තා. එහෙනම් මේ ගාථා රත්නේ අපේ චරිතය බවට පත් කරන්න ඕනේ. අපේ වචන කරණීයමෙත්ත සූත්‍රය බවට පත් වෙන්න ඕනේ. අපි දකින දර්ශන හැම එකක්ම කරණීයමෙත්ත සූත්‍රය බවට පත් වෙන්න ඕනේ. අපට හැයෙන හැම ශබ්දයක්ම කරණීය මෙත සූත්‍රේ බවටපත් වෙන්න ඕනේ. අපි ස්පර්ශ කරන සෑම ගන්ධයක්ම සුවඳක් හෝ වේවා ගඳක් හෝ වේවා ඒක කරණීය මෙත සූත්‍රේ බවටපත් වෙන්න ඕනේ. අපේ කායික චර්යා ඇසිරීම හැම එකක්ම කරණීය මෙත සූත්‍රේ බවටපත් වෙන්න ඕනේ. අපේ සෑම චේතනාවක් තුළම කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවක් බවටපත් වෙන්න ඕනේ. එහෙනම් අපි දකිනකොට, හැයෙනකොට, පේනකොට, හැඟෙනකොට, සිතෙනකොට, කතා කරනකොට හැම මොහොතෙම මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ. අපේ සිතට කායට දුක් පැමිණෙන්න බෑ. තව කෙනෙකුගේ සිතට කායට දුක් පැමිණෙන්න බෑ. අන්න කරණීය මෙත්ත සූත්‍රයේ පුරුදු කරන ආර්ය ශ්‍රාවකයෙක් බවට අපිපත් වෙනවා. එහෙනම් අද හිඳලා මේ තප්පරේ හිඳලාම අපි අපගේ ජීවිතවල මේ ආයතන හයේ ක්‍රමවේදය තුලින් අපි කරණීය මෙත්ත සූත්‍රය පුරුදු කරමු. සෑම තප්පරයක් ගානෙම මේ කර්ණීයමෙත සූත්‍රයේ ಗುಣධර්ම වඩමු අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවය කරගන්න මේ භවයේම නිවන් දකින්න මේ කර්ණීයමෙත සූත්‍රය මේ කමඨාන නිර්වාණ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසීමට හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්නේ. කර්ණීයමෙත සූත්‍රයේ සජ්ජායනා කිරීම සඳහා සියලුම දෙනා නැවත নমස්කාරය තුන් වතාවක් කියන්නේ.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 සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල උක උත්ති ග්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච පුද්දං සමාචරේ කිංචී යේන විඤ්ඤෝ පරේ උපවදය්‍යුම් සුඛිනෝ වාගේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨායේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නිකුබ්බේත ඥාති මඤ්ඤේත කච්චතිනම් කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තම් චරං නිසින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත මිද්දෝ ඒතම් සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදම් නයිජාතු ගබ්බසෙය්‍යම් පුනරේති තී ඒතේන සච්ච වච්චේන දුක්ඛා උපසමිජ්ජුතේ ඒතේන සච්ච වච්චේන උපසමිජ්ජුතේ ඒතේන සච්ච වච්චේන භයා උපසමිජ්ජුතේ හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි